අවස්ථාවේ සීල දනම කෙරුවන් සරණයි අපි තවත් ධම්ම විපදනම මුල් කරගත්ත භාවනාත්මයක් සඳහායි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ලැබිච්ච කාලය පිළිබඳ සටහනක් ආලෝචනක් මතක් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රයක පමණ පරියන්කයක් සඳහා කරන්න ඊට පස්සේ ඒ ආසනයේ ඉඳගෙන දේශනාවක් සංකල්පෙට සලස්සන බලාපොරොත්තු වෙන්නේ. ඔතකට අපිට දැන් වෙලාවට අපිට ඒක තමයි ලේදායවලදී තමයි කොලාවිතුන් කන් ඊළාවට වෙනවා. ඊට පස්සේ පොඩි ධර්ම දේශනා සම්බන්ධව ප්‍රශ්න විමසුම් සෝදාන සාකච්ඡා